නමුත් ওই වචනේ ඇතුළේ ලොකු අර්ථයක් තියෙනවා. ඇයි මේ සියලුම දානයන් අභිභවාගීය தත්යකට ධර්ම දාණයපත් වෙන්නේ? මේ සසරේ අපට විඳින්න වෙන දුක් ආකාර දෙකක් තියෙනවා. සසරේ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට විඳින්න වෙන දුක් දෙආකාරයි. එකක් තමයි කායික දුක් අපිට විඳින්න වෙනවා. සසර ජීවිතය අපිට විඳින්න වෙනවා. දෙවෙනි එක තමයි මානසික දුක්. සාමාන්‍යයෙන් මානසික දුකක් දුරු කරගන්නවට වඩා ටිකක් පහසුවෙන් කායික දුකක් අපිට දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඇත්තට අපිට ඉඳගෙන ඉන්න ඉරියව්ව තුළ පීඩා නැති වෙනකොට අපිට නැගිටින්න පුළුවන්. එතකොට ඒ පීඩාව නැති වෙනවා. ඇවිදින ඉරියව්ව තුළ යම් කිසි පීඩාවක් ඇති වුණොත් වාඩි වෙන්න පුළුවන්. එතකොට අර පීඩාව නැති වෙනවා. කය තුළ ඇති වෙන බොහෝ පීඩාවකට ඉරියව් මාරු කිරීමෙන් හෝ වෙන වෙනත් යම් යම් ඖෂධ භාවිතයන් දුරු කරගන්න පුළුවන්. මානසික පීඩා අපහසු. කායික පීඩාවකට සාපේක්ෂව බැලුවම මානසික පීඩා දුරු කරගන්න එක හරිම අමාරුයි. ඒවා දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාස ඈතට යන ගතියක් තියෙනවා. ප්‍රතිකර්ම නැහැ. කායික පීඩාවක් හටගත්තොත් අපි ඉක්මනට හොඳ වෛද්‍යවරයෙක් සැල් කළා මොකද කරන්නේ? ඉක්මනට හොඳ කරගන්න. මානසික පීඩාවකට අපි කාටද කියන්නේ? අනෙත් දේ තමයි අපිට වටින්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මානසික පීඩා අතුරුදහන් කරනවා. එතකොට සියලු දානයන් අතර ධර්ම දානයේ අග්‍ර වෙන්න එක හේතුවක් තමයි ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ දහම ඇහෙනකොට එයාලෙන් ගොඩාරියක් මානසික පීඩා නැති වෙනවා. දුරු කළ නොහැකි මානසික පීඩා ධර්ම ශ්‍රවණයෙන් ධර්ම භාවිතාවෙන් නැති කළ හැක. ඒක අත්දකපු අය මේ ලෝකේ ලෝකේ පුරා විචලක් ඉන්නවා. එතකොට මේ පින්නන්ත පිරිස මේ සිද්ධ කරන දානමය කටයුත්ත ධර්ම දානමය කටයුත්ත තුළින් මේ ලෝකේ බණහන අප්‍රමාණ පිරිසකගේ මානසික පීඩා දුර වෙන්න හේතු වෙන නිසා මේක ඉහළ ගණයේ පුණ්‍ය කර්මයක් විදිහට තමයි අපිට සඳහන් කරන්න පුළුවන්. එතකොට මේ යටතේ අද අපි පින්නතුල දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙලා තියෙන සත්ත්ව සංයෝජන කියන සූත්‍රය අසුරු කරගෙන. සත්ත්ව සංයෝජන සත්ත්ව කියන්නේ හත කියන එක. සංයෝජන කියන්නේ සසරේ බැඳ තබන කියන අර්ථය. අපිව සසරේ බැඳ තබන කාරණා හතක් පිළිබඳව මේ සූත්‍රයේ විග්‍රහ වෙනවා. නේද? සංසාරේ යනව කියන්නේ අප්‍රමාණ පීඩාවලට අපිට ගොදුරු වෙන්න වෙනවා. දැන් බලන්න මේ මනුෂ්‍ය ජීවිතය අරගෙන මේ මනුෂ්‍ය ජීවිතයේ මේ ජීවත් වෙච්ච අවුරුදු 20 30 40 50 60 මේ අවුරුදු ටික ගත්තොත් එහෙම ඒ කාලෙට කොච්චර දුක් විඳලා තියෙනවද? ගෙවුණු අවුරුදු 30ට විඳපු දුක් 40ට විඳපු දුක් 50ට විඳපු දුක් 60ට විඳපු දුක් එතකොට සංසාරෙම දුක් විඳිනවා කියන්නේ තා ගන්න බැරි පරාසයක්. එතකොට ඒ වගේ සංසාර දුක් වලට අපිව අහු වෙන්න බලපාන காரணා හතක් තියෙනවා. ඒ හතම තමන්ගේ හිතේ උපදින ස්වභාවයේ காரணා. මේ සංසාරේ මෙච්චර පීඩා විඳ විඳ යන්නට හේතු වෙන காரணා හතම තමන්ගේ හිතේම හටගන්න දේවල්. ඒවට කියනවා සසරේ බැඳ තබන ස්වභාවයෙන් යුක්ත නිසා සංයෝජන කියලා. අපි බලමු මේවා සසරේ අපිව ඇද බැඳ තබන්නේ කොහොමද කියලා. දැන් සසරෙන් ගැලවෙන්න දෙන්නේ ඕනකම තියෙනවා. නමුත් ගැලවෙන්න දෙන්නේ නැහැ ඒව තියනකම්. පළවෙනි එක තමයි අනුනය සංයෝජනය කියලා කියන්නේ. අනුනය සංයෝජනය කියන්නේ කාමරාග සංයෝජනය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ කාමවස්තු විශේෂෙහි කාමවස්තු විශේෂෙහි චිත්තසංතානයේ ඇතිවන දැඩි ඇලීමට කියනවා කාමරාග සංයෝජනය කියලා. ඒ කාමරාගය කියන එක සංයෝජනයක් කියන්නේ අපිව සසරේ බැඳ තබනවා. අපි මේ සසරට මේ අහුවෙලා ඉන්නේ දැන් බලන්න බුදු පියාණන් වහන්සේ ගත්තට පස්සේ. අවුරුදු 2000 ගානකට කලින් සසරෙන් නිදහස් වුණා. සාරිපුත්යන් වහන්සේ, මහා මොග්ගල්ලාණන් වහන්සේ, යශෝදරා මහරහත් ත්‍රිණින් වහන්සේ අවුරුදු 2000 ගානකට කලින් නිදහස් වුණ සසරේ. අපිට මොකද වෙලා තියෙන්නේ? අපි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් සසර ගමනක යන පිරිසක් බාටපත් වෙනවා. ඒකට ප්‍රධාන පළවෙනි හේතුව තමයි කාමරාග සංයෝජනය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී විශේෂ තියෙන කැමැත්ත නෙවෙයි දැඩි කැමැත්ත. එතකොට ඒ සසරේ බැඳ තබනේ සිතුවිල්ලට අපි මොකද කරන්න ඕනේ? කියාගෙන ඉන්න එකද දුරු කරන එකද? දුරු කරන එක. මේ ජීවිතේ වුණා සැනසෙල්ලක් කියලා දෙයක් දෙන්න කියලා දෙයක් දෙනවද ඔය හැඟීම අපට? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී විශේෂෙහි දැඩිව ඇලී යාම සසරේ බැඳ තබනවා විතරක් නෙවෙයි මේ ජීවිතෙත් බැඳ තබනවා. හරිද? ප්‍රියමනාප රූපයක් විශේෂ දැඩි ඇලීමක් තියෙනවා කියන්නේ රූපේ Taman නිකන් බැඳලා දානවා. ප්‍රියමනාප ශබ්දයක් ගැන දැඩි ඇලීමක් තියෙනවා කියන්නේ ඒ ශබ්දේ Taman නිකන් ගැට ගහලා දානවා වගේ. ගැලවෙන්න පුළුවන්ද? දැන් බලන්න දරුවෝ කියලා ගමුකෝ. දරුවෝ දරුවා තුල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශේ ක්‍රියාත්මක වෙනවා. ඒකේ වුණ Tamanගේ හිත දැඩි වැලිලා තියෙන්නේ. ලොකු බන්ධනයක්ද නැද්ද ඒක? බන්ධනයක්. ඒ බන්ධනය නිසා වැඩිපුර විඳින සැපද දුකද? දුක් වැඩි ජීවිතේ. ඒ වගේ ස්වාමියා කියන්නේත් ඒ වගේ. ස්වාමියා විසේ දැඩි ඇලීම කියනවා කියන්නේ දැඩි බන්ධනයක්. ඒක දුක් ඇති වෙන්න හේතුවක්. භාර්යාව විශේෂත් එහෙමයි. දැඩි ඇලීමක් කියනවා කියන්නේ දැඩි බන්ධනයක් ඒක. බන්ධනයක්. ඊළඟ ගේතුර මිලමුදා සැප සම්පත් ගැන දැඩි ඇලීමක් කියනවා කියන්නේ ඒකත් බන්ධනයක් ගැට ගහලා දානවා වගේ. හරිද? ඒ ගැට කඩාගත්තොත් තමයි අපිට සහනයක් එන්නේ. දැන් බලන්න පුංචි කාලේ ඉඳලා මේ අපිට දැඩි ඇලීම් ඇති වෙච්ච දේවල් කියන වයසෙන් වයස. දැන් පුංචිම කාලේ අපිට සෙල්ලම් බඩු, පෑන් පෑන්සල්, පොත්පත් ඔය වගේ දේවල් වලට දැඩි ඇලීම් තිබ්බේ. ඒවාට ඒ කාලේ ඇලිලිද්දී අපි ඒව නිසා දුක් විඳා. ඒව නැති වෙනකොට යාළුවෝ ගන්නකොට කැඩෙනකොට විඳනකොට. දැන් හැබැයි ඒව ගැන ඇලීමක් නැහැ. දැන් ඒ පැත්තෙන් නිදහස් අපි. ඊළඟට පාසල් යන කාලේ තරුණ කාලේ එක එක ඒවට එලි ගලී සිටියා. ඒවෙන් නිදහස් වුණාට පස්සේ ඒව සම්බන්ධතික බැඳීම් නැති වුණාම හිතන ලොකු සහනයක් ආවා. ඒ වගේ අපි කාලෙන් කාලයට දැඩිව ඇලි ගලී යන දේවල් තියෙනකොට ඒවා නිසා දුක් විඳිනවා. ඒවයින් හිත නිදහස් වෙනකොට සැනසෙල්ලකටපත් වෙනවා. ඒ වගේ මේ කාලෙත් නැද්ද Tamanට දැඩිව ඇලි ගලී ගියපු දේවල් ටිකක්. ওই ටිකෙන් හිත නිදහස් වුණා. නේද? ওই ටිකෙන් හිත නිදහස් වුණොත් මහා සහනයක්. එතකොට මේ ලෝක වශයෙන්ුත් මේ කාමරාගය කියන එක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම වස්තු අරමුණු කරලා මේ ඇති වෙන දැඩි කැමැත්ත මේ ලෝක වශයෙන්ුත් බන්ධනයක්. සංසාරික වශයෙන්ුත් ඒක අපිව සතරේ බැඳ තබන්න හේතුවක් වෙනවා. ඒකට අන්න ඒක අපි ප්‍රහාණය කරගන්න ඕනේ. දුරු කරගන්න ඕනේ. දැන් දවසක් මේ මහා කප්පින මහා කප්පින ස්වාමීන් වහන්සේ අතීතේ රජ කෙනෙක්. මහේසාක රජ කෙනෙක්. මේ රජතුමා බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා දැනගත්ත ගමන්ම ඇවිල්ලා පැවිදි වුණා. පැවිදි වෙලා බවුන් වඩන්න පටන් ගත්තා. ප්‍රතිපත්ති පුරන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට හැමතිස්සෙම කියවෙන වචනයක් තියෙනවා. අහෝසුකම් කියලා. අහෝසුකම් කියන්නේ ඇයි? අනේ මෙහෙම සැපයක්. උන්වහන්සේම කියන අතුගාර්දී දැන් මිදු ළමදීදී කියනවා අනේ මෙහෙම සැපයක්. ඊළඟට ගහක් යට වාඩිලා හිටියොත් කියවෙනවා අනේ මෙහෙම සැපයක්. දැන් අපිට කියවෙන්නේ මොනවද? සාමාන්‍යයෙන් ගොඩාක් අයට මේ ලෝකේ තනිපංගල මිද්දි මොකද හිතෙන්නේ? අනේ මෙහෙම නේද? අනේ මෙහෙම කර්මයක්. නේද? මටමයි මෙහෙම වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේට කියවෙන්නේ අනේ මෙහෙම සැපයක්. පස්සේ ස්වාමීන් වහන්සේලා හිතනවා පෘ탁ජන ස්වාමීන් වහන්සේලා හිතනවා මේ ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම අතීත කාමවස්තු ගැන හිත හිත ඉන්නවා. ඒක තමයි මේ සැපය සැපයි කියන්නේ කියලා. පස්සේ මේක බුදු පියාණන් වහන්සේ ආරංචි වෙනවා. ආරංචි වුණාට පස්සේ කප්පිල ස්වාමීන් වහන්සේ ගෙන්නනවා. ගෙන්නල බුදු පියාණන් වහන්සේ අහනවා මොකද මේ කොච්චර වාස් සැපයි සැපයි කිය ඉන්නේ. එතකොට කප්පින සාවින්දහන් සඳහන් කරන භාග්‍යතුන් වහන්සේ ගිහි කාලෙදී මට ගොඩාක් සැප සම්පත් තිබ්බා. මට ගොඩාක් යාන වාහන තිබ්බා. මට ගොඩාක් සේනාව හිටියා. නමුත් ඒ බොහෝ දේවල් තිබ්බ කාලේ නොතිබිච්ච සැනසීමක් ඒව ගැන තියෙන ඇලීම නැති කාලේ මම දැන් විඳිනවා. ඒවාට ඇලී ගලී හිටපු කාලේ නොතිබුණු සැනසීමක් ඒවායින් නිදහස් වුණාට පස්සේ මට දැන් ඇතුළේම තියෙනවා. ඒකයි භාගතුන් වහන්සේ මට කියවෙන්නේ අහෝ සුඛං කියලා. එතකොට අපේ ජීවිතවල ඇතුලාන්තයේ මේ උපදින කාමරාග කියන ක්ලේශ ධර්මය නිසා සංයෝජන ධර්මය නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අපි එකතු කරගත්තට ගොඩ ගහගත්තට ඒවට ඇලී ගලී වාසය කළාට ඒව නිසා අප්‍රමාණ දුක් අප්‍රමාණ පීඩා අප්‍රමාණ කරදර ඉතින් මේක තේරුම් ගන්න නුවණැත්තෝ මොකද කරන්නේ මෙන්න මේක දුරු කරන්නට කටයුතු කරනවා මේ අකුසලයේ දුරු කරගන්න පුළුවන් සංයෝජනයේ දුරු කරගන්න පුළුවන් විවිධ පැතිකඩ තියෙනවා එකක් තමයි මරණය පිළිබඳ සිහිය පුදවා ගැනීම මරණය පිළිබඳව සිහි උපදවා ගැනීම. ඒ මරණය පිළිබඳ සිහි උපදවා ගැනීම මේ කාමරාගය දුරු කරගන්න හේතුවක් වෙනවා කියන්නේ එකක් අහිමි වෙන්න තියෙන ඒවා කියලා එතකොට මතක් වෙනවා. දැන් අපිට ලැබිලා තියෙන දේවල් මරණය ගැන මෙනෙහි කරද්දී අපට සංකල්පෙනවා අහිමි වෙන්න තියෙන දේවල් කියලා. ඊළඟට මම නැවත උපදින ස්වභාවයේ කෙනෙක් කියලා දැනෙනකොට නැවත උපදින ස්වභාවය කෙනෙක් කියලා හිතනකොට මොකද වෙන්නේ? ඊළඟ භවයේ සාර්ථක කරගන්න ආන්නේ කාමරාගාදී දුරු කරගන්න අපි යොමු වෙනවා. මරණය පිළිබඳව මනසිකාර කිරීමෙන් මේවා ගැන තියෙන ඇලීම දුරු වෙනවා, අඩු වෙනවා. කියන්නේ සාමාන්‍ය ලෝක සත්‍යය මේවා සම්බන්ධ වැලී ගැලී කටයුතු කරන්නේ මේවා අත්හැරෙන්න තියෙන දේවල් කියලා සිහියක් නැතුව එවන් මානසික මට්ටමකින් ජීවත් වෙන්නේ. එතකොට අර ඇලීම කියන එක මේ වර්ධනය වෙනවා. යමෙක් මේවා මට මරණයෙන් අහිමි වෙන්න තියෙන දේවල් කියලා මානසිකාර කරනවා. දැන් බලන්න ඇත්තට ජීවිතේ මරණාසන්න මොහොත ගැන පොඩ්ඩක් හිතලා බලන්න අපි කාටත් මූණ දෙන්න සිද්ධ වෙන. එක මොහොතක ඇස් දෙක වැහෙන මොහොතක් එනවා ඒ වෙලාවට මේ හැම දෙයක්ම තේන දේවල් ටික අහිමි වෙනවා. ඒ වෙලාවට කන් ඇහෙන කරතර වෙනවා. ප්‍රියයයි හැඟෙන දැඩි වැලී ගිය සියලු ශබ්ද අහිමි වෙනවා. ඊළඟට ගන්ධ රස ස්පර්ශ අහිමි වෙලා යනවා. මරණාසන්න මොහොත ගැන හොඳට හිතුවොත් බලන්න අපි කොච්චර දුක් විඳිනවද මේ ජීවිතේ තත්ත්වයකට එන්න. තත්ත්වයකට එන්න හොඳ වාහනයක් දෙකක් අරගෙන හොඳට ගෙවල් දොරවල් හදාගෙන හොඳට අවාහ විවාහ වෙන ළමයින්ටත් හොඳ රස්සා දෙන මට්ටමේ තත්යකට එන්න අපි කොච්චර දුක් විඳිනවද? නමුත් බලන්නකෝ ජීවිතේ සාර්ථකත්වයකට ඇවිල්ලා වැඩි කල් ඉඳ හම්බෙන්නේ නැහැ අපිට. කෙනෙක් පුංචි කාලේ ඉඳලා ලොකු උත්සාහයක් අරගෙන ඊටාම ධනවත් තත්යකට එන්න කාලයක් යනවා. එයා ඒ ධනවත් කියන තත්ත්වයට එනකොට තමන්ගේ දුවදරුවොත් අවාහ විවාහ කරලා දීලා නිදහස් වෙනකොට එයාට මැරෙන්න තමන් කිට්ටු. එහෙම ගන්න නැද්ද? අපි අපි අපේ මේ ජීවිතයේ පුදුමාකාර නිස්සාර ස්වභාවයක් තියෙනවා. හොඳට හිතලා බලුවොත්. එතකොට මෙන්න මේ නිස්සාර ස්වභාවය දකිනකොට, తాවකාලික ස්වභාවය දකිනකොට මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී વિશે තියෙන දැඩි කැමැත්ත අඩු වෙන්න ඒක හේතුවක් වෙනවා. මරණ සංඥාව කියන්නේ කාමරාග සිතවිල්ලට එල්ල කරන ප්‍රහාරයක් වගේ. ඇලීම අඩු කරනවා. ඒ නිසා සසර ජීවිතේ අපිට නැවත නැවත ඉපදෙමින් යන්න සිදුවෙන මේ කාම රාගය කියන එක දුරු කරන්න අපි කටයුතු කරන්න ඕනේ. ශාසනය තුල ඒක දුරු කිරීමට යම් යම් මාර්ග පෙන්වලා තියෙනවා. එකක් තමයි මරණ සංඥාව කියන්නේ අන්න ඒව නැවත නැවත භාවිතා කරන්න ඕනේ. භාවිතා කරමින් හිත නිදහස් කරගන්න ඕනේ. නේද? මැරෙනකොට අත්හැරෙන දේවල් වේල පහින් අත්හැර ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මැරෙනකොට අත්හැරෙන දේවල් වේල පහින් අත්හැර ගන්න දක්ෂ වෙන්න ඕනේ. අත්හැර ගන්නවා කියන්නේ දාලා යනව නෙමෙයි. ඒ ඒ දේවල් එක්ක ජීවත් වෙනවා. නමුත් නමුත් අර මනසින් අල්ලගෙන ඉන්න ගතිය අඩු කර ගන්න ඕනේ. එතකොට කාමරාගය කියන්නේ අපට මේ ලෝක වශයෙන් උත් යම් යම් බන්ධන ඇති කරන සංසාර ජීවිතෙත් බන්ධනයකට බැඳ තබන්නට හේතු වෙන කාරණාවක්. ඒ නිසා ඒකට කියනවා සංයෝජනයක් කියලා. දෙවෙනි කාරණාව තමයි පටික සංයෝජනය. ඊළඟට තමයි සංසාරේ බැඳ තබන්න බලපාන දෙවෙනි කාරණා තමයි පටිගය. ව්‍යාපාද ස්වභාවය. දැන් බලන්න බුද්ධ කාලේ ගමු. බුදු පියාණන් වහන්සේගේ කාලේ අපි ගමු සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ පටිගය ප්‍රහාණය කළා. ව්‍යාපාදේ ප්‍රහාණය කළා. උන්වහන්සේ නිවන් දැක්කා. දේවදත්ත මොකද කළේ? පටිගය වර්ධනය කළා. ආන සසරට වැටුණා. ඊළඟට සාරිපුත්යන් වහන්සේ පටිගය ප්‍රහාණය කරලා නිවන් දැක්කා. කෝකාලික කියන භික්ෂුවට මොකදුනේ? උන්වහන්සේ සාරිපුත්යන් වහන්සේට වෛර කළා. නිරේගාමී වුණා. නිරේයට වැටුණා. එතකොට කෙනෙක් පටිගය ප්‍රහාණය කරනකොට සසල දුකෙන් ගැලවෙන්න හේතු වෙනවා. කෙනෙක් පටිග සහගතව ව්‍යාපාද සහගතව වාසය කරනකොට සසරේ නැවත නැවත යන්න හේතු වෙනවා. ඊළඟට පටිග සහගත ස්වභාවය මේ ලෝක වශයෙන්ුත් අපිට සැලසිල්ලක්ද? නෑ ඒක විශාල දුකක්. හිතේ තියෙනවනේ සැප සැප ඇති කරන හැඟීම් සහ දුක් ඇති කරන හැඟීම් කියලා කොටාස දෙකක් තියෙනවා. පටිඝේ වැටෙන්නේ ව්‍යාපාදේ වැටෙන්නේ දුක් ඇති කරවන පැත්තට. දුක් ඇති කරවන ස්වභාවයේ හැඟීම. ඒක දැවීමක් හිතේ ඇති කරනවා. දැවීමක් ඇති කරනවා. ඒක මේ ලෝක වශයෙන් උත් එහෙම අයහපත කළා සංසාරි බැඳ තබන ධම්මලක් වගේ ක්‍රියාත්මක කරන කරනවා පටිඝය ව්‍යාපාදය. අන්න ඒක අපි දුරු කරන්න ඕනේ. ඒක දුරු කරන්නට විදර්ශනාව වගේම විදර්ශනාව නොවුනට ඒ පටිගය දුරු කරගන්න අපිට භාවිතා කරන්න ශාස්ත්‍රුන් වහන්සේ දුන්න හොඳ වැඩපිළිවෙලක් තමයි මෛත්‍රී සහගත හැඟීම. මෙච්චිත වර්ධනය කිරීම. අකුසල සහගත පටිගය දුරු කරන්නට කුසල සහගත මෙච්චිත පුරුදු කරන්න ඕනේ. මිත්‍රත්වය කියන එක. නේද? බුදුරජාණන් වහන්සේ ඉතින් ලස්සනට විග්‍රහ කරලා තියෙන ඇත්තට අපේ හිතේ අනිත්‍යයක නැති වෙන්න ඕනේ මිත්‍රත්වය කොහොමද ගන්නද කියලා. අපේ හිතේ අනිත්‍යයක නැති වෙන්න ඕනේ මිත්‍රත්වය. අපි හිතුව අපට හොඳ යාළුවෙක් ඉන්නවා කියලා. හොඳ පනට පන වගේ ඉන්න යාළුවෙක් ඉන්නවා නම් ඒ යාළුවා වරදක් කළොත් අපිට ඒ යාළුවා වරදක් කළොත් ඒ වරද සම්බන්ධ වෙන්නේ අපට සමාව නොදෙන හැඟීමක්ද සමාව දෙන හැඟීමක්ද සමාව දෙන හැඟීමක්. පණට පණනේ. පණට පණින්නේ යාළුවෙක් වරදක් කළොත් අපේ හිතේ සමාවක් එනවා. බලන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ එවන් හැඟීමක් හැම කෙනෙක් කෙරෙහි නැති කරගන්න. පණට පණින්න යාළුවෙක්ගේ වරදක් වුණොත් අපේ හිතේ සමාවක් එනවා. අනේ වගේ යාළුවනේ ඔන්න ඔහෙ කමන්නේ කියලා. අන්න ඒක එතන ලොකු මිත්‍රත්වයක් තියෙනවා. ඒ මිත්‍රත්වය ඇති කරගන්න කියනවා මේ ලෝකේ හැම සත්‍යයක් විශේෂයි. දරුවන් විශේෂයි, භාර්යාව විශේෂයි, ස්වාමියා විශේෂයි, අම්මා තාත්තා විශේෂයි, සහෝදර සහෝදරයන් විශේෂයි. අර පණට පණ ඉන්න නේද අපේ තරුණ දරුවෝ එහෙම දන්නවනේ. පණට පණින්න යාළුවෙක් වරදක් කළොත් ඇතුලෙන් වෙනව සමාව. අනිත් අය බැන්නතුණු නෑ උනාට යා හරි හොඳයි. එහෙම කියනවා. ඒ දැඩි මිත්‍රත්වයක් තියෙනවා. එවන් මිත්‍රත්වයක් බුදුන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ හැම කෙනෙක් විශේෂම ඇති කරගන්න. වරදක් කළත් සමාව දෙන මෙස්සිතක්. වරදක් කළා සමාදෙන මෙත්සිත. මේ ලෝකේ ගොඩාක් අය වැරදි කරන්නේ දරා ගන්න බැරි කමට. අකුසල්. ප්‍රධාන අකුසල් පහක් තියෙන ප්‍රධාන අකුසල කර්මපත පහක් තියෙනවා. කර්මපත එකක් තමයි දසා කුසලයේ ගත්තොත් ඒ දසා කුසලයේ තුල තියෙනවා එකක් ප්‍රාණඝාතය. ඒක අකුසල කර්මපත ගණයට යනවා. ඒ දරා ගන්න බැරි කෙලෙස් නිසා ඒක සිද්ධ වෙන්නේ. අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, පරුෂ වචන කීම, කේලම් කීම, සම්පප්පලාප කීම. මේ වගේ දස අකුසලයේ තුල සඳහන් වෙලා තියෙන ඒ ක්‍රියාවන් ඒ වැරදි ඕනෑම කෙනෙක්ගේ අතින් සිද්ධ වෙන්නේ අකුසලයේ දරා ගන්න බැරි කමට. එනේ අකුසලයේ දරන්න බැරි කමට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අඟුලිමාල බොහෝ මේ මිනිසයන් ඝාතනය කළා. රටේ ඉන්න රජතුමාගේ ඉඳලා සියලුම රටවැසියෝ අඟුලිමාලට වෛර කළා. ඇයි බුදුන් වහන්සේ මේ අදහසක් ඇති නොකරගත්තේ? බුදුරජාණන් වහන්සේ දන්නවා අඟුලිමාලගේ හිතේ කෙලෙස් ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒක එයාටත් පාලනය කරගන්න බැරුව ක්‍රියාත්මක වෙනවා. බුද්ධ කාලේ හිටිය අම්බපාලි අபிසාරිකාවක්. එයාටත් ගොඩාක් අය නිඳා කළා. ඒ නම කියලා නිඳා කළා. බුදු පියාණන් වහන්සේගේ හිතේ කරුණාවක් ආවා. ඊළඟට බලන්න නාලාගිරියතා රාකල සැටක් මේ කොවල මේ බුදු පියාණන් වහන්සේ ඝාතනය කරන්න දෙව්වා. ඒ සතා ගැනත් කරුණාවක් ඇති වුණේ. බුදුරජාණන් වහන්සේට මෙච්චරයි මේ සත්‍යයන් ගැන කරුණාව උපදින්නේ. උන්වහන්සේ දන්නවා මේ සත්‍යෝ වැරදි කරන්නේ ඒ සත්‍යෝ අසරණ කරන කෙලේශ ධර්මයන් නිසා කියලා. මේ ලෝකේ ඕනෑම කෙනෙක් වැරදි කරන්නේ බොහෝ අය වැරදි කරන්නේ. කැමැත්තෙන් නෙවෙයි. අර අතුලාන්තයේ අර බුරබුරා නැගෙන ගින්නක් වගේ නැගෙන අකුසල ධර්මයක් ඉදිරියේ කර කියා ගන්න දෙයක් නැතුව. එතකොට අපි අනිත් අයගෙන් වෙන වැරදි වලට සමාදෙන්න ඕන එක කාරණාවක් තමයි හේතුවක් තමයි එයාලට එයාලා පාලනය කරගන්න බෑ ඒ අකුසල් හටගත්තා. එයාලට අපි අනුකම්පා කරන්න ඕනේ. කරුණාවෙන් කටයුතු කරන්න ඕනේ. දැන් අපේ පැත්ත තමන්ගේ පැත්තරම් බලන්න. තමන්ගේ පැත්තෙන් උනා සමහර අවස්ථා ජීවිතේ ඇති වෙලා නැද්ද අපි තුන් තරහ වගේ අකුසලයක්. හරියට දන්නවා මේක අකුසලයක්. මේක හොඳ නෑ. එහෙම දැනෙනවා මේක අකුසලයක් මේක හොඳ නෑ මේක දුක් විපාක ඇති කරවන්න පුළුවන් කියලා දැනෙනවා නමුත් අර තරහ මොකද වෙන්නේ කියන දේ යහන්නේ බුරු පුරාණය කියන බුරු පුරාණය කියනවා දැන් මට ළඟදී එක මේ මහත්මයෙක් කතා කරා මේ ඒ ධර්මයේ තුල යම් කිසි දෙයකට හිටපු කෙනෙක් ඊයේ මට කතා කරේ කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මාසයක් විතර මම දැන් මාසයක් විතර මේ ගෙවපු ජීවිතය ගැන මම ගත කරපු ජීවිතයක් කියලා මට හිතෙන්නේ නැහැ කිව්වා. තරහ. ගෙදර ඇතුලේ තියෙන අම්කිසි ගැසුකාරී තත්ත්වයන් නිසා දැන් මාසයක් තිස්සේ වෛරයෙන්ම කටයුතු කළා. අර දහම තුනේ හිටපු මමද කියලා මට හිතනවා කියලා මේ ස්වාමීන් වහන්සේ හිතනවා කියලා කිව්වා. ඒ දහම තුනේ හැසිරෙද්ද මමද මේ මෙහෙම හැසිරුනේ මේ මාසයක්. දැන් සිහිය ඇවිල්ලා. ඒ වගේ යම් යම් දහම තුලින් ණයට පවා සමහර අවස්ථාවල මේ අකුසල් හටගත්තට පස්සේ මොනවා වුණාද දන්නේ නැහැ. එතකොට බාහිර ලෝකයටත් ඒක තමයි වෙන්නේ. එතකොට අපේ ජීවිතවල අපට තරහ යන්න ප්‍රධාන හේතුවක් තමයි අනිත් අයගේ වැරදි. එතකොට එයාලගේ වැරදි හැම වෙලාවට පොඩ්ඩක් හරි මතක් වුණොත් මෙයාට මෙයාගේ අතුලාන්තය පාලනය කරගන්න බැරි ක්ලේශයන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙනවා කියලා. ආනර යාළුවට වගේ හිතේ සමාවක් එනවා. හරි අපි ඕනෑම වැරදි කරන කෙනෙක්ගේ ඇතුළ ඇතුළ දිහා බලන්න ඕන. ඇයි මෙයා මෙහෙම කරන්නේ? ඇයි මෙයා මෙහෙම කරන්නේ? මත්පැන් බොන කෙනෙක් කියලා හිතමු. ගොඩක් අයට මොකද වෙන්නේ? ඉතාලම හොඳට ඉන්න වෙලාවට එයා හිතනවා මම මේක කරන්නේ නමුත් ඒකට පරිසරය හැදෙද්දි මොකද වෙන්නේ? මෙයා විශ්ේල යනවා. වර්ධත. කාමයේ වර්ධව හැසිරෙන්න කෙනෙක් අපි ගමු. එයා ඒ වරදේ නැතිව හොඳට ඉන්න වෙලාවට එයාගේ හිතේ කිසිම අදහසක් නැහැ ආපහු ඒක කරන්න. කලකිරීමක් තියෙනවා. හැබැයි අර වරදට පරිසරය හැදෙද්දි මොකද වෙන්නේ? ඇටිද යන ඒ පැත්තට මෙයාවත් දන්නේ නැහැ. දැන් අපි හිතමු ඔන්න දැන් වර්තමාන කාලයේ තියෙන ලොකු ගැටලුවක් තමයි මේ ජංගම දුරකථන ප්‍රශ්නය. ඔය ඉගෙන ගන්න දරුවන්ට එහෙම ලොකු ප්‍රශ්නයක් ඕක. හරිද? දැන් අපි උසස් පෙළ ගන්න පුතෙක් හරි දෙයක් හරි ඉන්නවා කියලා. මෙයාට නම් හරි තාත්තට ස්මාර්ට්ෆෝන් එකක් අරන් දුන්නා. දැන් මේ දරුවා දැන් අපිට පාඩම් කරන්න වාඩුණා කියලා මේසෙට ෆෝන් එකක් තියෙන මේසෙ කොනේ පැත්තක. දැන් දරුවා පොත් බලනවා. දැන් ෆෝන් එක දැක්කට පස්සේ මොකද වෙන්නේ? මොන ආශ හිතෙනවා. අන්න දන්නේම නැහැ මොකද වෙන්නේ? දැන් මෙයා දන්න පාඩම් කරොත් තමයි හොඳ ඒකට යන්නේ කොහෙදද? ෆෝන් එකට. පාසිනේ පැයකින්වත් ගැලවෙන්න බෑ. ඉතින් අපේ ලොකු සායනාන්දේ කියන්නේ ටියුබ් ලයිට් එකට අහුණු කෘමි සත්තු ටික වගේ කියලා. ටියුබ් ලයිට් එකකට අහුවෙච්ච කෘමි සත්තු ටිකක් වගේ තමයි අර ස්මාර්ට් ෆෝන් එකකට අහුවෙනවා කියන්නේ. ඒක වටේම කනෙක්ට් කරගෙන ඉන්න වෙනවා. ඇයි කෙලස් නිසා. ඒ ක්ලේශයන්ට අදාළ පරිසරය ලැබෙනකොට ක්ලේශයන් ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ ලෝකයේ තුල ජීවත් වෙන ඕනෑම කෙනෙක්ගේ අතින් වැරදි වෙන්නේ ක්ලේශයන්ගේ තියෙන බලය නිසා. එහෙනම් යහළුවෙක් Tamanට වරදක් කරාම යහළුව ගැන තියෙන දැඩි මෙත්සිත නිසා වරදට සමාදිනවා වගේ අන් අයගෙන් වෙන වැරදි හැමුවේ අපේ හිතෙන් සමාවක් එන්න ඕනේ. සමාවක් එන්න ඕනේ. මෙයා විසින් කරගන්න දෙයක් නෙවෙයි මේ ක්ලේශයන් විසින් මෙයාට කරන දෙයක්. හොඳ විසඳුමක්ද නැද්ද? තමන්ට වැරදි කරන කෙනෙක්ගෙන් හෝ තමන්ට හෝ සමාජයට හෝ වැරදි කරන කෙනෙක්ගේ මානසිකත්වයේ දිහාට හැරිලා බැලුවම එයා ඒව කරන්නේ ක්ලේශයන් නිසා. තරහා ගන්න බැරි අපි රාගයක් හරි දේශයක් හරි ඊර්ෂ්‍යාවක් නිසා හරි ඒ ක්ලේශයන් නිසා ඒක කරන්නේ. අපි එහෙම පොඩ සානුකම්පිතව බලන්න ඕනේ. ඒකට අපිට එයාල ගැන ඇති වෙන තරහට මොකද වෙන්නේ? බැහැර වෙනවා. අඩු වෙනවා. ඒ නිසා මේ පටිඝ සංයෝජනය කියන්නේ ව්‍යාපාදේ කියන්නේ අපි මේ ජීවිතෙත් වෙහෙසටපත් කරවල සංසාරික වශයෙන් භවයෙන් භවයට යන්න වෙන සිතිවිල්ලක් නිසා අන්නේ සිතිවිල්ල දුරු කරගන්න මෙත්සිත කරුණාවන්තකම කියන එක පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. ඊළඟට මාන සංයෝජනය. මාන සංයෝජනය. මාන කියන්නේ මොකද්ද? ඔව් අපි අපි සරලව අපි කතා කරන මාන්නය. මොනව අරමුණු කරලාද මාන්න ඉපදින්නේ? ධර්මයේ තුල හැසිරෙන අයටත් ඕක වෙනවා. දැන් කාලයක් පන්සිල් කඩ කඩ හිටපු කෙනෙක් වොන්න පන්සිල් රකින්න පටන් ගන්න. ඔන්න මාන්නේ හට ගන්න. මං සිල්වත් කියලා මාන්නයක් එනවා. මිම්මක් එනවා. සමාධිය නොඩොබ කෙනෙකුට සමාධියක් එනවා. ඔන්නේ නොමාන්නේ මට සමාධිය තියෙන මෙයාලට සමාධිය නැහැ. ඒ වගේ ටිකක් විදර්ශනා කරන්න පටන් ගන්නවා. හරියට විදර්ශනා වුණා නම් එහෙම හිතෙන්නේ නැහැ. නමුත් ටිකක් විදර්ශනා කරාට පස්සේ එයාට අදහසක් එනවා. දැන් මෙතන ඉන්නවා කියමු ටිකක් ඔය මන භාවනා කටයුතු කරන කෙනෙක්. එයා හරි මාන්නෙන් ඉන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම කියන්න බෑ. සමහර අය එහෙම ඉන්නවා. මම විදර්ශනා කරන කෙනා කියලා. <laughs> ඒ වගේ සීලේ නිසාත් මාන්න වෙනවා. සමහර අය හිතනවා මම හරියි මෛත්‍රී සහගත කෙනා කියලා මාන්නෙන් ඉන්නවා. මම හරියම කරුණාවන්ත කෙනා කියලා ඒත් මාන්නෙන් ඉන්නවා. මම හරි අහිංසක කෙනෙක් කියලා ඒත් මාන්නෙන් ඉන්නවා. නිම්ම මිම්ම කියන සමහර අය මම ලස්සනයි කියලා මාන්නෙන් ඉන්නවා. සමහර අය මම ධනවත් කියලා මාන්නෙන් ඉන්නවා. සමහර අය මම මෙහෙම රැකියාවක් කරනවා කියලා මාන්නෙන් ඉන්නවා. හැබැයි ඒක ක්ලේශයක්. අකුසලයක්. අපි අපේ ජීවිතය දිහා මෙන්න මෙහෙම බලන්න පුරුදු වෙන්න ඕන. අඹ ගහක් තියෙනවා, අඹ පැලයක් තියෙනවා. දැන් අඹ පැලේට අපි හිතමු අඹ පැලේ හැදෙන්න කියලා. මේ ගහට කියන්න පුළුවන්ද මම මම විසින්ම හැදුනා කියලා? එහෙම කියන්න බෑ. ඇයි? වතුරත් උදව් කළා. පොරත් උදව් කළා. හිරවැලියත් උදව් කළා. නේද? ඊළඟට අපිත් උදව් කළේ කියන්නේ මේ පොඩි පොඩි කෘමි උදුරින් බේරලා බේරලා. ඒතරේ ගහ කියන්නේ ගොඩක් දේවල් හේතු වෙලා සකස් වෙච්ච එකක්. ගොඩක් දේවල් වල උපකාරයෙන් සකස් වෙච්ච එකක්. වතුරට කියන්න පුළුවන් ද මම්ම තමා මේ ගහ හැදුවේ කියලා. එහෙම කියන්නත් බෑ. අපිත් ඔය අඹ පැලේ වගේ. අපිත් ඔය අඹ පැලේ වගේ. අපි සකස් වෙන්න අපේ මේ ජීවිත සකස් වෙන්න කී දෙනෙක් නම් උදව් කරාද? අම්මා, තාත්තා, සහෝදරයෝ, සහෝදරියෝ, ඥාතීන්, ගුරුවරු, ගුරුවරියෝ. ඊළඟට නිදහස් අධ්‍යාපනය කියන්නේ මේ රටේ ධනය ඔක්කොම රටවැසියෝ අපිව නිර්මාණය කරන්න උපකාර කරලා තිනු අල්පමාත්‍රියව හරි. ඒතර අපේ ජීවිත ගහක් වගේ. අම්මට කියන්න බෑ මම්ම තමා මෙයා මෙතෙන්ට ගෙනා කියලා. එහෙම කියන්න බෑ. තාත්තට කියන්න බෑ මම්ම තමා මෙයා මෙතෙන්ට ගෙනා කියලා. එතකොට අඹ පැලයක් බොහෝ දේවල් හේතු වෙලා සකස් වෙනවා වගේ අපිත් බොහෝ අයගේ උදව් ඇතුව තමයි සකස් වෙන්නේ. අපි දිහා අපි බලන උන ගහක් දිහා බලනවා වගේ. ඒතර මින්ම නැති වෙනවා. නේද? සමහර අය මාන්නේ ඉන්නනේ මම තනියම මෙතෙන්ට ආවේ කියලා මාන්නේ ඉන්නවා. ඒක ක්ලේශයක්. ඒ මාන්නයත් එක්ක උපදිනවා උද්දච්චය, නොසන්සුන්කම. දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් අපරුණත් වෙන්න පුළුවන්. මම බණ කියනවා කියලා මාන්නේ වෙන්න පුළුවන්. හරිද? අකුසලයක් ඉතින් ඒවාවත් එහෙම. බලවත් අකුසලයක්. ඒ වගේ ඕනෑම මාන්නයේ මාන්නය කියන ක්ලේශ ධර්මයේ උපදිනකොට ඒකත් එක්ක උපදිනවා උද්දච්චය. හිත නොසන්සුන් වෙනවා. ඊළඟට ලැජ්ජාව නැති වෙනවා. මාන්නේ ආපු අය මාන්නක්කාරකම් පෙන්වන්නේ ලැජ්ජාව නැති වෙන හින්දා. ඊළඟට විපාකයට බය නැහැ. මේ මාන්නයේ තියෙන ආදීනව ගැන අවබෝධයක් එන්නේ නැහැ. ඊළඟට මාන්නේ තියෙනකොට හරියට මෝඩ තීරණ ගන්නවා. ඔන්න ඒ මාන්නය කියන අකුසලයේ තරන්නේ ඕනෑම අකුසලයක් එක්ක ඔන්න ඔය කාරණා හතර උපදිනවා. නොසන්සුන්කම, ලැජ්ජා නැතිවීම, විපාකයට බය නැතිවීම, මෝඩ තීරණ ගැනීම. ඇලීම කියන එක ගම් ඒ ක්ලේශයක්නේ. දැඩි ඇලීමක් තියෙන කාලෙට හිත ගොඩාක් නොසන්සුන්ද නැද්ද? ගොඩාක් නොසන්සුන්. ලැජ්ජාව නැතිවෙනවද නැද්ද? ඒ කාමයේ වර්ධව හැසිරෙන්නේ එහෙම දැඩි ඇලීම නිසානේ. ඒතකොට ලැජ්ජාව නැහැ. විපාකයට බය එහෙම වෙනවද? නැහැ. ඊළඟට මෝඩ තීරණ ගන්නෙ. දැඩි එළියෙන් තියන කාලවල ගන්නෙම මෝඩ තීරණ. දැන් ඉගෙන ගන්න වයසේ දරුවෙක් එහෙම සම්බන්ධයකට හසු වුණොත් මොකද්ද ගන්න මෝඩ තීරණේ? අරයත් එක්ක යන්න ඕනේ කියලා අදහස් වෙනවා. අන්න ඇලීම නිසා හටගත්ත මෝඩ තීරණයක් ඒක. එයාගේ ඕනෑම අකුසලයක් හිතේ හට ගන්නකොට නොසන්සුන් වීම, ලැජ්ජාව නැතිකම, විපාකෙට බය නැතිකම සහ මෝඩ තීරණ ගන්න හේතු වෙන මෝහය කියන සිතුවිල්ල උපදිනවා. මාන්නයටත් එහෙමයි. ඒතර අන්නේ මාන්නය මේ ලෝක වශයෙන් ඊළඟ බලන්න මාන්නකාර අයට අනිත් අය ආදරේද? ආදරේද? <laughs> මාන්නකාර අයට අනිත් අය ගරු කරනවද? නෑ. මාන්නකාර අයට අනිත් අය ප්‍රශංසා කරනවද? වටිනාකමක් දෙනවද? නෑ. නිහතමානී අයට පින්නතුන්ගෙන් අහලා බලන්න තමන් කැමති මාන්නකාර අය ඇසුරු කරන්නද නිහතමානී අය ඇසුරු කරන්නද? නිහතමානී අය. Tamanට මෙච්චර කාලයක් ආදරේ හිතලා තියෙන මාන්නක්කාර අය ගැනද නිහතමානී අය ගැනද? නිහතමානී අය. Taman මෙච්චර කාලයක් අගය කළොත් වටිනාකමක් දුන්නේ මාන්නක්කාර අයටද නිහතමානී අයටද? නිහතමානී අයට. භාර්යාව වුණත් මාන්නෙන් හිටියොත් මොකද වෙන්නේ? ස්වාමියා වුණත් මාන්නෙන් හිටියොත් මොකද වෙන්නේ? එපා වෙනවද නැද්ද? නිහතමානී වුණොත් පණ වුණත් දෙන්නම් වගේ අදහස් වෙනවා. හරිද? අපි ඇසුරු කරන අය නිහතමානී නම් Tamanට අදහස් වෙනවා පණ උනත් දෙන්නම් කියලා. මාන්නේ හිටියොත් එපා වෙනවා. නේද? තවත් කෙනෙක්ගේ ආදරයක් ඇදලා ගන්න පුළුවන් හොඳම දේ තමයි නිහතමානීකම. ආදරය, ගෞරවය, වටිනාකම උදව්පද නේද? මානකාර වෙන්න උදව් කරන්නේ නැහැ කවුරුවත්. නිහතමානී කෙනාට ඉල්ලන්න කලින් ගිහිල්ලා උදව් කරනවා. අපේ ජීවිතේ නිහතමානීකම වර්ධනය කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ බොහෝ දේවල් තියෙන නිහතමානී කෙනෙක් වුණොත් ආ මේ පුදුමාකාර මේ දෙවි කෙනෙක් වගේ චරිතයක් එයා. බොහෝ දේවල් තියෙන නිහතමානී දෙවි කෙනෙක් වගේ චරිතයක් එයා. මොකද අර ලැබෙන්න ලැබෙන්න මාන්නේ සංසාර සත්‍යයේ වැඩි වෙනවා. මෙයා ඒක වැඩි වෙන දෙන්න නැතුව නිහතමානීකම රැකගත්තොත් දෙවි කෙනෙක් වගේ චර්යාවක් එනවා. එතකොට නිහතමානීකම අපි ඇති කර ගන්න ඕන මානය කියන මේ සංසාරේ බැඳ තමන්ගේ හේතු වෙන සංයෝජනය දුරු කරගන්න. අපිට මේ බුදු පියාණන් වහන්සේ දිහා වුණත් බලන්න පුළුවන්. සම්මා සම්බුදු පියාණන් වහන්සේට කොච්චර බල තිබ්බද? ඉරහඳ අල්ලන්න පුළුවන් අත් දෙකේ. දිව්‍ය තල වලට යන්න පුළුවන්. අපේ කෙනෙක්ට ඕස්ට්‍රේලියාව එකතරයක් ගිහිල්ලා මාන්නේ. හරිද? ඕස්ට්‍රේලියාව එකතරයක් ගිහිල්ලා සමහර අයට මාන්නේ. අර නොගිය අය ඉස්සරහා මාන්නේ පෙන්වනවා. හරිද? එතකොට බුදු පියාණන් වහන්සේ දිව්‍ය තලවලට කොච්චර ගියාද? බ්‍රහ්ම තලවලට කොච්චර ගියාද? මේ විශ්වයේ කොච්චර හැසිරෙන්නේ නැද්ද? ඉරහඳ අල්ලන්න පුළුවන්. නේද? මේ යමක මහා ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. නම් ජීවත් වෙන්නේ කොහොමද? දරුවෙක් වගේ. එහෙතමානි. ඒකයි අපි උන්වහන්සේ තාමත් ගරු කරන්නේ. එතකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේට තිබුණු දේවල් එක්ක බැලුවට පස්සේ අපිට මොනවද තියෙන්නේ? නේද? දැන් අපි හිතමු අපට හොඳ ගෙයක් තියෙනවා කියලා. දැන් ටික ආඩම්බරේ ඉන්න අපේ ඥාති පරිවර්තයත් එක්ක අපි මේ ලෝකේ ලස්සනම ගෙවල් ටික පෙළ ගහනවා. හරිද? හොඳම ගෙදර ඉඳලා ඔය මේ කාගේද අපේ මේ බැරක් ඔබාමා මහත්තයාගේ ගෙදර හරිද? <laughs> එලිසබෙත් රජිනගේ මේ මාලිගාව ඉඳලා ලස්සනම ගෙවල් ටික පෙළ ගහනවා. ඒකට තමන්ගේ ගෙන් කොයි හරියට විතර වැටේද? <laughs> අරවට සාපේක්ෂව තමන්ගේ ගේ නිකන් මුදුක්කුවක් වගේ දැනෙන්නේ. හරිද? අපි මේ චූටි චූටි ළඟ දෙක තුනකට සාපේක්ෂව තමයි අපි මේ මේ උඩින් ඉන්නේ. තමන්ට වාහනයක් තියෙනවා කියන්නකෝ. පොඩ ආඩම්බරකමක් හිතේ තියෙනවා. <laughs> මේ ලෝකයේ ඔය සමහර ජනාධිපතිලා ජනාධිපති ආර්යවරු මේ ලෝකේ ඉන්න ධනවත්. එයාලා ළඟ තියෙන වාහනත් එක්ක සංසන්දනය කර කර බැලුවොත් මොකද වෙන්නේ? අපේ කර පොඩි මයිනර් කාර් එකක් වගේ. <laughs> එතකොට එන්නේ එහෙම අපි හිතන්න ඕනේ මේ මේ මොකද්ද මේ සාපේක්ෂතාවයේ තුලින් අපිට පුළුවන් යම් කිසි නිහතමානිකමක් ඇති කරගන්න. නේද අපි අපි හැමතිස්සෙම මොකක් හරි දෙයක් නිසා හරි මං උනත් බලන්න ඕන නේද අපි හිතමු වික්ෂුන් වහන්සේ නමක් මාන්නෙන් බණ කියලා යනවා ආඩම්බරකමින් බණ කියලා යනවා ගියාට පස්සේ මොකද වෙන්නේ අනිත් අය මොනවද කතා කරන්නේ ඒ ස්වාමිනාසිකේ බණ හොඳයි ටිකක් මාන්නේ එහෙම කියනවා කරන්න දෙයක් නැහැ එතකොට අපේ ජීවිතේ කවර දෙයකින්වත් මාන්නයක් ඇති කර ගන්න හොඳ නැහැ අපි තවත් කෙනෙක් මේ පහතට දාන්න හොඳ නැහැ. ඒක දේව ගතියක්, මනුස්ස ගතියක් නෙවෙයි. නේද? අපේ ජීවිතේ කිසිම දෙයකින් පින්නත් නේ මාන්නය ඇති කරගන්න එපා. එතකොටයි ලෝකයා ගරු කරන්නේ. වන්දනමාන චරිතයක් වෙන්නේ එතකොටයි. ඉතින් අන්න ඒ විතර මාන සංයෝජනය අපි දුරු කරන්න ඕනේ. ඊළඟට දික්ටි සංයෝජනය. මේ දික්ටි සංයෝජනය කිව්වම ටිකක් ඒක මේ ඔව් ලොකු පරාසයකට යන එකක්. එකක් තමයි සක්කාය දිට්ඨිය කියන එක. කියන්නේ මේ සංස්කාර ධර්ම ආත්ම වශයෙන් ගන්න ස්වභාවය. මම මගේ කියලා ගන්න ස්වභාවය. ඒක සසර ගමනේ යන්න විශාල හේතුවක් වෙනවා. ඒ ඒ දිට්ඨිය ඒ වැරදි අදහස දුරු කරගන්න ඕනේ. එහෙනම් මේ සංස්කාර ධර්ම කියන්නේ මේ මේ ජීවිතයේ හෝ බාහිර ජීවිතයක් මගේ කියලා දැනෙන ගතිය. මේ රූපය මගේ, මේ ශබ්දය මගේ, මේ ගන්ධය මගේ, මේ රස මගේ, මේ පහස මගේ, මේ ආදරය මගේ. එහෙම සමහර මගේ නොවුණු මගේ නොවන දේවල් මගේ කියලා දැනෙන ගතිය දික්තියක්. වැරදි දැක්මක්. ඒක දුරු කරන්න ඕනේ. ඒක දුරු කරන්න ඕනේ ඒක ඇත්තටම මගේ දෙයක්ද කියලා නුවණින් විමසලා. දැන් තමන්ගේ ජීවිතෙත් එහෙම තියනද නැද්ද මගේ කියලා දැනන දේවල්? තියනව නේද? මගේ කියලා දැනන දේවල් තියනවා. ඒව ඇත්තටම මගේද කියලා අපි බලාගන්නේ කොහොමද? යමක් මගේ නම් කාට ඕන විදිහටද තියෙන්න ඕන එක. තමන්ට ඕන විදිහට. දැන් ඔය මගේ කරගත්තා තමන්ට ඕන විදිහට තින්නේ. දැන් මගේ කියලා දැනෙනවානේ. දැන් Tamanට ඕන විදිහට දෙන්නේ. දැන් එයාලත් අපි මගේ කරන් ඉන්නවද නැද්ද? දැන් එයාලට ඕන විදිහට Taman ඉන්නේ. නෑ. අපි කට්ටියක් මගේ කරන් ඉන්නවා. එයාලා ඉන්නේ අපට ඕන විදිහට නෙවෙයි. කට්ටියක් අපි මගේ කරන් ඉන්නවා. අපි ඉන්නේත් එයාලට ඕන විදිහට නෙවෙයි. හරිද? එතකොට මේව මගේද? යමක් මගේ නම් මට ඕන විදිහට තියෙන්න ඕනේ. නේද? අපි එහෙම අදහසක් දැන් බලන්න කුංචි කාලේ සමහර ළමයි අකීකරු වෙනකොට අම්මලා මොකද කියන්නේ? මේ නම් මගේ එකක් නෙවෙයි. <laughs> ඒ කියන්නේ අම්මට ඕන විදියට නැති වෙනකොට අම්මා කියනවා මේ නම් මගේ එකක් නෙවෙයි. ඉතින් අපි හිතේ අදහසක් තියනවා යමක් මට ඕන විදියට නැත්තම් මගේ නෙවෙයි. දැන් බලන්නකෝ නෑ ඔය අසුරු කරන අය මගේද කියලා. Tamanට ඕන විදියට එක්කෙනෙක් හරි ඉන්නවද? එක්කෙනෙක් හරි දැඩි අවුරුදු 30 40 50 60ක් වෙනවනේ දැන්. එක්කෙනෙක් හරි හොයාගත්තද මට ඕන විදිහට ඉන්න. හොයාගන්න හම්බ වෙන්නේ අපිට එයාට දැනෙන්න ඕන මෙන්න මෙහෙමයි. මේ ලෝකේ ඇත්තට මෙන්න මෙහෙම එකක්. සැඩ පහරක් තියෙනවා. සැඩ පහර ළඟට ගිහිල්ලා අපිට පුළුවන්ද ඒ සැඩ පහර අපට ඕන විදිහටම හසුරවන්න? බෑ. සැඩපහර වේගය මෙච්චර වෙන්න ඕනේ සැඩපහර මෙහෙම මෙහෙම හැරෙන්න ඕනේ කියලා මාක්ම කරගන්න පුළුවන්ද බෑ හැබැයි සැඩපහරින් උදව් ටිකක් ගන්න බැරිද අපිට නාන්න පුළුවන් රෙදි ටික හොද ගන්න පුළුවන් වාහනෙත් ඕන්නා හොද ගන්න පුළුවන් සැඩපහරින් උදව් ගන්න පුළුවන් මට ඕන විදිහට හසුරවන්න නම් බෑ දරුවෝ කියන්නේ සැඩපහරක් වගේ උදව්පදව ටිකක් කර කියා ගන්න පුළුවන් හැබැයි Tamanට ඕන විදියටම හදාගන්නවා කියන එකක් වෙන්නේ නැහැ. භාර්යාවත් එහෙමයි. සැඩ පහරක් වගේ. හරි උදව්පදව ටිකක් කරගන්න පුළුවන් නොයි ඉන්නකම්. Tamanට ඕන විදියටම හසුරුවා ගන්නවා කියන එක තමයි වෙන්නේ නැහැ. මහත්යවලත් එහෙම තමයි. සැඩ පහරක් වගේ. ඒක යම් යම් හේතු සමුදායකට අනුකූලව එක එක විදිහට හැඩ ගැහි ගැහි ක්‍රියාත්මක වෙනවා. සසර යනවා. පොඩි උදව්පදව ටිකක් කරගන්න පුළුවන් Tamanට ඕන විදිහට මේ Taman කැමති විදිහටම ඒක හසුර ගන්න බෑ. කෙනෙක්ගෙන් ලැබෙන ආදරයක් උනත් එහෙමයි. ඒ කාගරේ ආදරයක් ලැබුණා නම් සමහරගෙන ඒ ආදරේ මගේ. හරිද? ඉතින් ඒ ආදරේ මගේ නම් කාට ඕන විදිහට ඒ ආදරේ තියෙන්න ඕන. Tamanට ඕන විදිහටනේ. දැන් බලන්නකො Tamanට ඕන විදිහට ඒ ආදරේ තියෙනවද? Tamanට ඕන විදිහට ඒ ආදරේ අඩු වෙන්නේ, වැඩි වෙන්නේ, නැති වෙන්නේ නෑ. කෙනෙක්ගේ ආදරයක් කියන්නේ සැඩ පහරක් වගේ. හිතපු ගමන් ලැබෙනවා. ඒ Tamanට ආත්ම කරගන්න බෑ හැමදාම මේ මට්ටමටම ආදරය ලැබෙන්න ඕන කියලා. සැඩ පහරක් වගේ. Tamanට ඕන විදිහට ගලාගෙන යන එකක් නෙවෙයි ආදරය කියන්නේ. ඒකත් ගලාගෙන එකක් Tamanට ඕන විදිහට ගලාගෙන යන්නේ ආත්ම කරගන්න බෑ. මේක තේරුම් ගන්න බැරුව ගොඩාක් අය මොකද කරන්නේ? අර අපි හිතුවා අර සැඩ පහර ළඟට ගිහිල්ලා කවුරු හරි ලොකු යුද්ධයක් පටන් ගන්න සැඩ පහර Tamanට ඕන විදිහට හදාගන්න. එයා පෙරදෙනවද නැද්ද? පෙරදෙනවා. අන්නේ වගේ යුද්ධයක් මේ ලෝකේ තියෙනවා. මගේ කරගන්න බැරි දේවල්. මගේ කරගන්න බැරි දරුවෝ. මගේ කරගන්න බැරි ස්වාමිවරු, භාර්යාවරු, ආදරය ආදිය. Tamanට ඕන විදිහට හසුරවා ගන්න අප්‍රමාණ දුකක් දිනවා. අවුරුදු ගාණක් ඒ දුක විඳලා විඳලා විඳලා පෙරදිලා මැරෙන්නේ. මරණාසන්න මොහොතේවත් Tamanට ඕන විදිහට ඒක හදාගෙන නෙවෙයි මැරෙන්නේ. ඒකයි මං කියේ අපි උත්සාහ කරනවා එයාලා අපට ඕන විදිහට තියාගන්න. එයාලා උත්සාහ කරනවා එයාලට ඕන විදිහට අපි තියාගන්න. දෙගොල්ලට ඔය වැඩේ කරගන්න බෑ. බැරි මේ ලෝකේ කිසිම සංස්කාර ධර්මයක් ආත්ම කොට මෙසේ වේවා කියලා මෙසේ නොපවතිවා කියලා ගන්න බැරි ස්වභාවය. ඒකට කියනවා ditthිය කියලා. නේද? මේ අනාත්ම ස්වභාවය කියලා. ditthිය කියලා කියන්නේ මේ සංස්කාර ධර්ම මගේ කරගන්න පුළුවන් කියන අදහසෙන් ඔහොම කටයුතු කරන ස්වභාවය. ඉතින් අන්න ඒ විදිහට අපේ ජීවිතවල මේ සංසාර ගමනේ යන්නට හේතු වෙන සංසාරය ඇදබැද තබන සංයෝජන ධර්ම හතක් තියෙනවා. හතරක් ගැන කතා කළේ එකක් තමයි කාමරාගය. ඒක මේ ලෝක වශයෙන් දුක් ඇති කරන සසර ජීවිතේ යන්න වෙන සිතුවිල්ලක් සංයෝජනයක්. දෙවෙනි එක පටිගය, දේශය. ඒකත් මේ සසර ගමනේ යන්න හේතු වෙන මේ ජීවිතේ දුක් ඇති කරන සිතුවිල්ලක්. තුන මාන ඒකත් මේ ලෝක වශයෙන් දුක් ඇති කරන සසර ගමනේ යන්න වෙන හේතුවක් සිතුවිල්ල. ඊළඟට ditthිය ඊළඟට විචිකිච්ඡා, ඊළඟට බවරාග, ඊළඟට අවිජ්ජා. ඔන්න ඔය සිතුවිලි හත නිසා තමයි මේ සසර ගමනේ අපිට අප්‍රමාණ දුක් විඳිවිද යන්න වෙලා තියෙන්නේ. ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක්, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක්, අප්‍රියයන්හා එකතු වීමේ දුක්, මේ කැමැති බලාපොරොත්තු දේ කඩා බිඳ වැටීමේ දුක්, මේ හැම දුකම සසර ජීවිතේ අපට ලැබෙන්නේ මෙන්න මේ සංයෝජන ධර්ම නිසා. ඒ නිසා ලකෝ අධිෂ්ඨානයක් ඇති කරගන්න සම්මා සම්බුදු ශාසනයක් හමු වෙච්ච වෙලාවේ උතුම් manussත්වයක් ලැබලා තියෙන මම මේ බුද්ධ ශාසනය ඇසුරු කරගෙන ඊටාමත් පිරිසිදු චිත්ත સંතානයක් ඇති කරගත්ත සැනසීමටපත් වූ ශ්‍රාවකේ ශ්‍රාවිකා බවට පත් වෙනවා කියලා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු සදහවත්නි දේශනා පවත්වා වදාළ පූජනීය පොහොල් වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු